භික්ඛුණං ධම්මින් කතං කරති තිසීලං ඉති සමාධි ඉති පඤ්ඤා ශීල පරිභාවිත සමාධි මහම්ඵලති මහානිසංස සමාධි පරිභාමිතා පඤ්ඤා මහප්ඵලා හෝති මහානිසංසා පඤ්ඤා පරිභාවිතං චිත්තං සම්මදේවං ආසවේහි විමුච්ඡති චේයති දං කාමාසවා භවාසවා අවිජ්ජාසමාති පින්වත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑම සඳහා කුසිනාරා නුවර බලා වඩින්නට ආරම්භ කළා මේ ගමන ආරම්භ කළේ රජගහ නුවරින්. මේ අතර කාලයේදී බුදුරජාණන් වහන්සේ නිතර නිතර දේශනා කළ ධර්ම කොටසක් තමයි මාත්‍රකාවසෙන් සබාගත ඒ ගැන පසුව විස්තර කර දීමට බලාපොරොත්තු වෙනවා බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ඉඳලා දීර්ඝ ගමනක් ආරම්භ කළා. කාටවත් දැනුම් දුන්නේ වදාළේ නැහැ. කොහාටද වඩින්නේ මොකටද වඩින්නේ කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ හිතේ අදහස තියෙන්න ඇති මෙන්න මේ ගමනයි මම මේ ආරම්භ කරන්න කියලා. මෙහෙම රජගහනුවරෙන් පටන් අරගෙන මේ කුසිනාරා නුවර බලා තමයි බුදුරජාණන් වහන්සේ වඩිනවා. මේ ගමන් මගේදී බුදුරජාණන් වහන්සේ ගම් 19ක් පසු කරගෙන වැඩලා තියෙනවා. රජගහ නුවර ඉඳලා හමු වෙන නවවෙනි ගම තමයි මේ චාපාල තෛත්‍ය කියලා කියන්නේ. දැන් චාපාල චෛත්‍යයේදී මාර්ය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පාන්න ආරාධනා කළා. මේට කලිනුත් බොහෝ ආරගණන් ආරාධනය කළා බුදුරජාණන් වහන්සේ වදාළ මගේ ශ්‍රාවකෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ පිරිස හොඳට ධර්මයේ දැනගෙන තේරුම් අරගෙන ඒ ගැන පළපුරුද්දක් ඇති වෙන තුරු මම පිරිනිවන් පාන්නේ නැහැ. ඉතින් අවසානයේදී මේ චාපාල චෛත්‍ය කියන තැනේදී මාර්යාවිල්ල බුදුරජාණන් වහන්සේට ආරාධනා කරා. ස්වාමීනි ඔබ වහන්සේ මීට කලින් මේ මේ විදිය ප්‍රකාශ කළා. දැන් ඔබ වහන්සේගේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ හැම දෙනෙක්ම හොඳට ධර්මයේ දැනගෙන හොඳට වියත් බවට පත් වෙනවා තියෙනවා. ඒ නිසා පිරිනුවන් පාන්න කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනය කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මාරය ඔබ කරදර වෙන්නට ඕන කමක් නැහැ මම අදින් තුන් මාසයක් ගිය කල පිරිනිවන් පානවා කියලා ප්‍රතිඥාවක් දුන්නා ඒකට කියනවා ආය සංස්කාරය හැරියක්. මොකද මේ ආය සංස්කාරය හැරිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේම වචන වලින් කියනවා නම් දිරච්ච කරත්තයක් බැමි ගහලා නවත්ත ගන්නවා බුදුරජාණන් වහන්සේ සමාපatti බලයෙන් තමන් වහන්සේට ඉදිරිපත් වෙන ලෙඩරෝග නොයෙක් දුක් වේදනා මර්ධනය කරගෙන වාසය කරනවා. දැන් මේ මාර්යාගේ ආරාධනය පිළිගත්තට පස්සේ මින්මතු මම සමාපත්තිය වලට සමවදින්නේ නැහැ කියලා අදිෂ්ඨානයක් කරගත්තා. අන්න ඒක තමයි ආය සංස්කාර හැරිය කියලා කියන්නේ. මාර්යාගේ ආරාධනයේ පිළි අරගෙන මෙන් තුම්මාසියග්ගේ කල පිරිනිවන් පානවා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රතිඥාවක් දුන්නා. ඒකන දීර්ඝ විස්තර තියෙනම මහා පෘථිවිය කම්පණයටපත් වූ බව සඳහන් වෙනම ආනන්ද හාමුදුරුවෝ ඇහිලා විස්තර ඇහුවා මේ පොළොව කම්පණයට හේතු වදාලා එකක් තමයි තථාගතයන් වහන්සේ ආය සංස්කාරයේ හැරී. ඉතින් මෙතෙන්දී ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට ආරාධනය කළා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ තවත් බොහෝ කලක් වැඩ සිටින සේක්වා කියලා. දැන් බුදුරජාණන් වහන්සේගේ වචන දෙකක් නැහැනේ. දැන් මේ ආරාධනය පිළි අරන් තියෙනවා. දෙතුන් වර ආරාධනා කළා ආනන්දා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහුව ආනන්ද ඔබ මගේ අදහස වචනේ විශ්වාස කරන්නේ නැත්නම්. ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ වදාරනවා ආනන්ද මේ මේ විදිහට ඔබට මේ ඕලාරිකව මම මේ කරුණ දැක්කා. දැන් අපි කතාවට කියන්නේ මේ කටට වචන දීලා කතා කරනවා කියන. බුදුරජාණන් වහන්සේ මේට ඉස්සෙල්ලා බොහොම වදාරලා තියෙනවා ආනන්දය. යම් කෙනෙක් මේ සතර irdipaද වැඩුවානම් ඒතනත්තාට මුළු ආයුෂ කාලයම වාසය කරන්න පුළුවන්. තථාගතයෝ මේ සතර ඉර්ධිපාද වඩලා තියෙනවා. තථාගතයන්ට අවශ්‍ය නම් මුළු ආශකාණයෙම වැඩෙන්න පුළුවන් කියලා මේ විදියට අවදානික හැටියට කටට වචන දීලා වගේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට ප්‍රකාශ කරලා තියෙනවා. වරද දෙකක් නෙමෙයි මේ ප්‍රකාශය මේ 19 වාරයක් බුදුරජාණන් වහන්සේ කළා කියලා. එසමාරයේ කිව්වා. ආනන්ද හාමුදුරන්ට අදහසක් පහළ වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේට ආරාධනා කරා. ඉතින් බුදුරජාණන් වහන්සේම වදාරනවා ආනන්ද ඔබ වරද්දකක් ආරාධනා කළාම ප්‍රතික්ෂේප කළත් තුන්වෙනි වාරයවත් මම ඒක පිළිගන්නවා. එහෙම දේශනා කළා. ඔබටමයි මේ වරද සිදුවෙන්න තුයිනේ වේතං දුක්ඛටං කියලා බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළා. ඉතින් මේ කාරණා ගැන හොයලා බලනකොට අනෙක් බුදුවරයන් වහන්සේලා ගැන බලනකොට අපේ බුදුරජාණන් වහන්සේ નિયમિત කාලයේදී තමයි පිරිනිවන් පාන්න තීරණය ඒ කාලේ තියෙන ආවිෂ හයට බෙදලා හතරවෙනි කොටසදී පිරිනිවන් පෑම තමයි බුදුරයන් වහන්සේලාගේ සිරිත. ඒ අනුව අපේ බුදුරජාණන් වහන්සේටත් වයස 80ක් වෙනකොට 170 දෙදියම් පස්සේ 6න් ඒ වගේ කොටස් හතරක්. ඒ කාලේ පිරිනිවන් පාන්නට ඕන. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මාර්යාගේ ආරාධනේ පිළි අරගෙන දැන් වඩිනවා දිගට කොහාටද වඩින්නේ මේ කුසිනාරානුවර බල මේ රජගහනුවරින් තමයි මේ ගමන ආරම්භ වුනේ දැන් අද කාලේ හැටියට නම් රජගහනුවරේ ඉඳලා කිලෝමීටර 3400ක් තමයි මේ කුසිනාරාවට තියෙන්නේ ඒ කාලේ කොහොම තිබුණද දන්නේ කොහම වුණත් ගම් 19ක් පසු කරමින් තමයි බුදුරජාණන් වහන්සේ කුසිනාරාමට වැඩම රජගහ නුවර අම්බලට්ඨිකාව නාලන්දාව පාටලීගම කෝටිග්‍රාමය නාදිකගම වේසාලි බේරුවගම චාපාල චෛත්‍ය කූටාගාර ශාලාව භණ්ඩ ග්‍රාමය පත්තිගාම, අම්බගාම, ජම්බුගාම, භෝගනගරය, පාවානගරය, කුසිනාරා, කකුත්තා නදිය ඊළඟට තමයි උපවත්තන කියන ශාලවණේට වැටුනේ. මේ විදිහට තමයි බුදුරජාණන් වහන්සේගේ මේ ගමන් පිළිවෙල. මේ අපේ දේශනාවට අතිරේක කොටසක් මේ ප්‍රකාශ කරන්නට යෙදුනේ ඒකත් හොඳයි තේරුම් ගැනීමට. මේ ගණින් ගම ලගම් ගණිමින් බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා සමග වඩිනවා. බොහෝ විට එක ගමක එක රාත්‍රියක් වාගේ ගත කරනවා. මේ කාලය තුල නිතර නිතර දේශනා කළ අනුශාසනාවක් තමයි මම මුලින්ම මාත්‍රකාවතෙන් තබා අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් හත්තාරයක් දේශනා කළ සූත්‍රයක්. ඒක තමයි රතන සූත්‍රය. අපට මේ රතන සූත්‍රය කොයිතරම් වටින එකක්ද ශ්‍රේෂ්ඨ එකක්ද කියලා තේරුම් ගන්නට පුළුවන්. ඊගාවට මේ මාත්‍රකා වශයෙන් තබාගත් දේශනාවත් බුදුරජාණන් වහන්සේ හය වාරයක් දේශනා කළා. එතකොට ශ්‍රී මුඛයෙන් හය වාරයක් දේශනා කළ බව වාර්තාගත වෙලා තියෙනවා. එහෙමනම් මේ දේශනාවත් ඊටාම ශ්‍රේෂ්ඨ උත්තම දේශනාවක් හැටියට අපට පිළිගන්නට පුළුවන්. අන්නේ දේශනාව පිළිබඳව තමයි මේ අවස්ථාවේදී කරුණ ටිකක් විස්තර කර දීමට බලාපොරොත්තු වෙන්නේ. తత్రపి సుదం భగవా వేసాళియం విహరంతో అంబపాళి వనే ఏతదేవ బహుళం విక్కులం ධම්මෙන් කතං කරෝති භාග්‍යතුන් වහන්සේ විශාලා නුවර අම්බපාණි වනය කියන එකේ වැඩ වාසය කරන කාලයේ මේ ඉදිරිය දැක්වෙන දේශනාම ධාර්මික කතාව බහුල වශයෙන් නිතර නිතර භික්ෂුන් වහන්සේලාට දේශනා කරවදාරනවා. මේ අම්බපාණි වනය කියන එක තිබෙන විශාලා මහ නුවර අම්බපාණ කියලා ගණිකාවක් තියෙනවා. අය පසු කාලේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා සියලු අර වැරදි අතහැර දමලා හිටන් ආර්ය ශ්‍රාවිකාවක් බවට පත් වෙනවා. ඈතායිති වනයක් තිබෙන ඒකට නම තිබෙනේ අම්බපාලි වනය මේ අම්බපාලි වනයේ විහාරයක් කරලා ඒ අම්බපාලි ගණිකාඹ බුදුරජාණන් වහන්සේට පූජා කළා. අන්න ඒකයි මේ අම්බපාලි වනය කියලා කියන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ විශාලාමහා නුවර අම්බපාලි වනයේ වැඩ වාසය කරන්නේ. ඒතදේව බහුලං වික්ඛූණං ධම්මෙන් කතං කරෝ මෙන්න මේ ධාර්මික කතාව මේ දේශනාව වික්ෂුන් මහන්සේලාට බහුට කොට නිතර නිතර දේශනා කලිනොත් සඳහන් වුණා මේ පිරිනිවන් පාන්න වඩින ගමනේදී බුදුරජාණන් වහන්සේ මේ දේශනාව හය වරක්ම දේශනා කරලා තියෙනවා කියලා. ඒ වාර්තාගත වෙලා තියෙන මාර්ගාන හයවර. සමහර විට මේට අමතරවත් දේශනා කළාද කියලා අපිට හිතන්න බෑ බොහෝ විට වෙන්න පුළුවන්. මෙන්න මේ දේශනාව තමයි ගමෙන් ගම ගමෙන් ගම ගමෙන් ගම හය වාරයක්ම බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා මොකක්ද දේශනාව ඉති ශීලං මේ ශීලය කියන එක මෙන්න මෙහෙමයි සීලේ හැටි සීලේ ප්‍රභේද සීලේ ආනිසංස සීලේ හරියට රැක්කේ නැත්නම් ඒකේ ආදීනවය සීල් රකින්න හැටි පුරණ හැටි මේ විදිහට සීලේ පිළිබඳව විස්තර දේශනා කරනවා. ඉති සීලං කියන්නේ ඒකයි. ඉති සමාධි සමාධිය මෙහෙමයි සමාධියේ වඩන්නේ මෙහෙමයි සමාධිය වැඩුවාම ඒක ආනිසංස මෙහෙමයි සමාධිය වැඩුවේ නැත්නම් මේක ආදීනවය මෙහෙමයි මෙන්න මේවා දේශනා කරවදාලා ඉති පඤ්ඤා ප්‍රඥාව මෙහෙමයි ප්‍රඥාව වඩන්නේ මෙහෙමයි ප්‍රඥාව වැඩුවාම ලැබෙන ආනිසංස මෙහෙමයි ඒක නවඩුවොත් මේ මේ ආදීනම ලැබෙන මේ විදිහට ප්‍රඥාව පිළිබඳව කරුණ විස්තර කරමින් දේශනා කරනවා ඉති පඤ්ඤා කියලා කියන්නේ ඊළඟට වදාරනවා සීල පරිභාවිත සමාධි මහප්පලෝ හෝති මහානිසංස ශීලයෙන් පරිභාවිත වුණ සමාධිය මහත්ඵලයි මහානිසංස මෙහිදී ශීලය ගැන දීර්ඝ විස්තර කළ යුතුව තිබුණත් නිතර නිතර අහන සරල කාරණා නිසා ඒ පිළිබඳව දිගින් දිගට විස්තර කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. හොඳ ශීලයක්, පවිත්‍ර ශීලයක් වෙන්නට ඕනේ. මේ සමාධියට උපකාර වෙන්න සමාධියේ පරිභාවිත මේ හැමතැනම වගේ තියෙනවා අකණ්ඩ අච්ඡෙද්ද අසබල අකම්මාස කියන මේ විදියට සීලේ ආරක්ෂා කරන්න ඕන බං. ඛණ්ඩ කියන්නේ අගින් මුලින් ශික්ෂාපද කැඩීම. සිද්ද කියන්නේ මැදින් ශික්ෂාපද කැඩීම. සබල කියන්නේ එක එක ශික්ෂාපදයක් රැකෙනවා ඊළඟ එක කැඩෙනවා. ඊළඟ එක රැකෙනවා ඊළඟ එක කැඩෙනවා. මේ අතරින් පතර ශික්ෂාපද කැඩී යාම තමයි කියන්නේ. කම්මාස කියන්නේ එක දිගටම ශික්ෂාපද කැඩෙනවා. මේ ඛණ්ඩ චිද්ද සබල කම්මාස කියන දුර්වලතා වැරදි හතරටම යන්න නොදී අඛණ්ඩ අච්ඡිද්ද අසබල අකම්මාස කියන මේ සතරාකාරයෙන් මේ සීලය ආරක්ෂා කරන්නට ඕන මේකට තියෙනවා හොඳ උපමා කතාවක්. යම්කිසි ගොවියෙකුගේ කුඹුර හරියට අස්වන්න නොලැබීමට කාරණා හතරක් හේතුයි. පළවෙනි එක තමයි බීජ කණ්ඩ කියලා. ඒ ගොවියා වැපිරීම සඳහා ගන්න බීජ හරියට පළවෙන්නේ නැහැ. ඒ නිසා වැපරුවට තනෙන් තන අඩුපාඩුකම් හිතෙනවා. ඒකට කියනවා බීජ ඛණ්ඩ කියලා. ඊළඟට උද්දක ඛණ්ඩ කියලා තව එකක්. සමහර ගොවියෝ තමන්ගේ කුඹ හරියට මට්ටම් කරන්නේ නැහැ. අලබෝරු ගන්න. තනෙන් තන පුංචි වල ඇහිවනවල් හිටින. ඒ ඇහිවනවල් වලට වී වැටුණාට පළවෙන්නේ නැහැ. එතන වෙන්වීමක් සිද්ධ වෙනවා. එනදා ඒකට කියන උද්දක කණ්ඩ. තුන්වෙනි එක වප්ප කණ්ඩ කියලා. සමහර ගවිය වීහිනකොට හැම තැනම එක ගානට වැටෙන හැටියට වීහින්නේ නැහැ. සමාන තැන් වලට හරියට වී වැටෙන්නේ නැහැ. ඒ නිසා ඒ තැන් වෙන් වෙලා පාළි වෙලා කැඩීමක් වාගේ සිදු වෙනවා. හතරවෙනි එක තමයි ඌෂ කණ්ඩ කියන්නේ. අදක්ෂ ගවියා නගලෙන් සී සානකොට නගල යටින් අවුලෝල හාන. එතකොට යට තියෙන කිරිමැටි ආදී මතුවෙනවා. ඒ කිරිමැටි ආදියට වී වටුනට පැනවෙන්නේ නැහැ. එතනත් වෙන්වීමක් පාළු වීමක් වාගේ දැනෙනවා. සැකයෙන් කියනවා නම් මේ පාළු වීම මේ හතර ආකාරයකින් කුඹුර තනින් තන පාළු වෙනවා. එතකොට ඒ කුඹරෙන් නියම අස්වැන්නක් ගොවියාට ලබන්න බෑ. ඒ වගේ තමයි ඛණ්ඩ චිද්ද සබල කම්මාස කියන මේ සතරාකාර දුර්වලතා සීලයට ආවනම් ඒ සීලේ නියම ආනිසංසයක් ලබන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. එහෙම නැතුව අඛණ්ඩ අච්චිද්ද අසබල අපම්මාස කියන සතරාකාරයකින් සම්පූර්ණ වෙන හැටියට සීලය රකින්න. ඒ එක්කම බුද්ධිස්ස තණ්හාවට දාස නොව. අපරාමර්ථ තණ්හාමානාදීන් පරාමර්ශනේ නොකර විඤ්ඤුප්පසත්ත නුවණැතියන් ප්‍රශංසා කරයි. සමාධි සංවත්තනික සමාධිය පිණිස පවස්නා කියන මේ හතර කාරණයයි මුලින් අකණ්ඩාදී හතර කාරණයයි මේ අට කාරණා. මේ අංග අටකින් යුක්ත වූ ශීලය යම් කෙනෙක් රකිනවා නම් ඒ ශීලය පවිත්‍ර වෙනවා. අන්නේ වගේ ශීලයෙන් තමයි මේ සමාධිය පරිභාවිත කරගන්නට පුළුවන්කම ඇති ඒකන් සීල පරිභාවිත සමාධි මහප්පලෝ හෝති මහානිසංසෝ කියලා දේශනා කළේ මෙතෙන්දී මේ සමාධිය පිළිබඳව අපි ඩිංගක් තේරුම් ගන්නට ඕනෑ අපේ අටුවාවල කියන්නේ කුසල චිත්තේ එකඟතා සමාධි කියලා. කුසල් සිතේ එකඟ බව තමයි සමාධිය කියලා කියන්නේ. සිත එකඟ වීම, එකත වීම, කැටි වීම කියන අර්ථ තමයි. මේ සමාධිය ආදී ඒවා තේරුම් ගැනීමට ලක්කන රස පච්චපත්තාන පදට්ඨාන කියලා සතරාකාරයක් අපේ අටුවා වල විස්තර ලක්ෂණයයි රසයයි පච්චපත්තාන පදට්ඨාන කියන මේ හතර ලක්ෂණය කියන්නේ යමක පේනකොට ඒක හැටි දැන් මේක විස්තර වෙන්නේ ලක්ඛනන්තු අවික්කේපෝ සමාධියේ ලක්ෂණය තමයි අවික්ෂේප. අවික්ෂේපය කියන්නේ සිත විසිරී නොයා. අභිධර්මයේ හැටියට ඒකග්ගතා කියන චෛතසිකයේ වර්ධනයේ තමයි සමාධිය. කොට සමාධියේ ලක්ෂණය තමයි අවික්ෂේපය. සිත විසිරී නොයා. දැන් පායන කාලෙට ගුරු පාරවල් වල වාහන යනකොට හැම තැනම මේ දූවිල්ල සුළඟට විසිරී යනවා. වර්ෂාවක් වැහපු ගමන් මේ සේරම නවතිනවා. දැන් හාල් පිටි පාම් පිටි වෙන දෙයක් පැටියකට දාලා තියනකොට මේක විසිරී යනවා උලඟටත් යනවා සමහර. වතුර ටිකක් දාලා හොඳට කලවම් කළාම මේක එකතු වෙනවා. කැටි වෙනවා. පිදු වෙනවා වගේ එකක් වෙනවා. ඒ වගේ මේ චිත්තචෛතසික ධර්මයන්ගේ පිදුවීම, කැටිවීම, එකතු වීම තමයි මේ අවික්ෂේපය කියන්නේ. සමාධානාර්ථය කියලා කියන්නේත් මේක තමයි. සිත ඒක අරමුණක තැබීම සිතේ විසිරී නොයම්. ඒකට සමාධියේ ලක්ෂණය තමයි සිත විසිරී නොයම්. ඊළඟට වික්ඛේපද්ධංසනං රසෝ සිත විසිරී යාම නවතා දමණයක තමයි මේකේ රසය හේවත් කෘත්‍ය. දැන් ආලෝකයේ කෘත්‍ය අඳුරු දුරු කරන්නේ. ඒ වගේ සමාධියේ කෘත්‍ය සිත විසිරී යාම කියන එක නවත්තලා. අකම්පන මුපට්ඨාන මේ එළඹ සිටින ආකාරය බැලුව බැලමට පේන ආකාරය තමයි කම්පා නොවීම දැන් සමාධියේ ගැන බලනකොට හතරවෙනි ධ්‍යාන මට්ටමට එහෙම ගියා නම් කොහොමදවත් කම්පා වෙන්නේ හතරවෙනි ධ්‍යානයට සමවැදුනහම අකුණක් ගැහුවා Tamanට ගණනක් නැහැ. ඒ සමාධියේ එළඹ සිටින ආකාරය බැලූ බැලමට පෙනෙන ආකාරය තමයි කම්පා නබි. පදක්ඛානං සුඛං පං. දේකට අත්‍යාරම වගේ සමාධියට පදනම තමයි හිතේ කයේ සුවය කියන්නේ. හිතේ කයේ සුවය තියෙනවා නම් එතෙක් පමණයි මේ සමාධිය පිහිටලා හිටින්නේ. හිතේ කය සුඛය සුවය නැති වුණා නම් සමාධියක් පිටා හිටින්නේ නැහැ. කටුක දෙක් වේදනා දිනකොට සමාධිය පිටවා ගැනීම හරිම දුෂ්කරයි. ඒ නිසා සමාධියට පදනම සුඛය සුඛිනෝ චිත්තං සමාධියද කියන බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා හිතේ කයේ සැපේ තියෙන තනත්තාගේට හිත තැම්පත් වෙනවා. කොට මේ පදනම තමයි හිතේ කයේ සැප. ඔය සමාධියේ ලක්ෂණ ආ. ඊළඟට මේ සමාධියේ තියෙනවා නොයේ ප්‍රභේද එයා මේ විදිහ ධර්ම දේශනාවකදී ඔක්කොම විස්තර කරන්නට බෑ. ඒ වුණත් අපි කීපයක්වත් තේරුම් ගන්නට ඕන. උපචාර සමාධිය කියලා එකක් තියෙනවා. ඒක කාමාවචර සමාධියක් උපචාර සමාධිය. ඊළඟට අරපණා සමාධිය කියලා තව එකක්. උපචාර සමාධිය අරපණා සමාධිය. මේ උපචාර සමාධිය අරපණා සමාධිය දෙකේ වෙනසක් තේරුම් ගැනීම ප්‍රයෝජනවත්. උපචාර සමාධිය කියන්නේ මේ ධානයක් ළඟ හැසිරෙන සමාධිය කියන්නේ. උපචාර සමාධිය හරියට අල්ලගෙන නැගිටින දරුවෙක් වගේ. අල්ලගෙන නැගිටින දරුවා අඩි 7-8ක් යනවා වැටෙනවා. ආයි අඩි 7-8ක් යනවා වැටෙනවා. මේ විදිහට ඒ දරුවා ගමන් කරනවා. ඒ වගේ මේ උපචාර සමාධියේදී භාවනාරමුණෙත් පිහිටා හිටිනවා හිත භවංගයටත් වැටෙනවා. දැන් ඔය කසින අරමුණු ඒ වගේම ආනාපාන සතිය උග්ඝහ නිමිත්ත ආදී ආවහම තමයි මේ උපචාර සමාධියෙන් සිත එකඟ වෙන්නේ. ඒකට භාවනා අරමුණෙත් සිටිනම ඉඳලා හිටන වෙනත් අරමුණු වලටත් පන්නේ. මේ උපචාර සමාධියේ ස්වභාවය. අර්පණා සමාධිය මිට වැඩිය ශක්තිමත්. ශක්තිමත් පුරුෂයෙක්. ශක්තිමත් පුරුෂයෙකුට ඕනතරම් ඇවිදින්න පුළුවන් හිතගෙන ඉන්න පුළුවන්. ඒ වගේ අර්පණා සමාධියට සමවැදුනහම හිත යන්නේ නැහැ කොහෙවත්. ඒ අර්පණා සමාධියක් උපදවා ගත්ත පමණින්ම හරියන්නේ නැහැ. අර්පණා සමාධියක් ධානයක් උපදවාගෙන ඒක නැවත නැවත නැවත නැවත සේවනය කරන්න. එහෙම සේවනය කරනකොට තමන්ට කැමති ආකාරයට කැමති වෙලාව ඔය සමාධියෙන් ඉන්න පුළුවන්කම ඇතිලා. ඉතින් අදිෂ්ඨාන කරලා අපි හිතමු පැයක් භාවනා කරනවා කියලා ඒ පැයක් භාවනා කරනකොට ආරම්භ දිවරද්දගත්තනක් එහෙට මෙහෙට යන්න පුළුවන් ඊට පස්සේ එකමාරයක්වත් හිත යන්නේ නැහැ පිට. කණුවක් හිතෙන් වාගේ ශක්තිමත් හිතෙනවා. අරපණා ජවංශිත් પરම්පරාවක් තමයි මේ වෙලාවේ පහළ මෙන්න මේක තමයි අරපණා සමාධිය කියන්නේ. උපචාර සමාධියේ කාමාවචරයි අර්පණා සමාධියේ රූපාවචරයි. උපචාර සමාධිය උපදාගෙන එකෙන් පිළිහෙන්නේ නැතුව වාසය කළොත් දිව්‍ය මනස් වශයෙන් සැප විපාක ලබන්න පුළුවන්. අර්පණා සමාධිය උපදවාගෙන ඒකෙන් පිළිහෙන්නේ නැතුව වාසය කළොත් ඒ ධානයේට ආයතී බ්‍රහ්ම ලෝකේ උපදින්න පුළුවන්. උපචාර සමාධිය විචාරක විචාර ප්‍රේත සුඛ ඒකාග්‍රතාව කියන මේ අංග පහ තියෙනවා. අරපණා සමාධියේ විචාරකාදී අංග පහ ඊටා බලවත් පිහිටා. මේකයි මේ දෙකේ වෙන. ඊළඟට මේ විදර්ශනා භාවනා කරන කොටත් සමාධියක් ඇති ඒකට කියන විදර්ශනා සමාධිය අනිමිත්ත සමාධිය ඒ විදර්ශනා භාවනා කරන්නේ අස්කන්නාසාදේ ඉන්ද්‍රයන්ට ගොදුරුවන රූප සද්ධාදී අරමුණු ලුහු බඳිමින් භාවනා අරමුණෙන් අරමුණ හිත යොමු කරමින් භාවනා අපි නිදසුණක් වශයෙන් අරගෙන බැලුවාම දැන් ඇහැට පේන රූප දර්ශනයක් අනිත්‍ය වශයෙන් සලකනවා ඒකම හිත දුවන එකක් මෙනෙහි කරනවා ශබ්දයක් ඇහෙන එකක් මෙනෙහි කරනවා වේදනාවක් දැනෙන එකක් මෙනෙහි කරනවා තවත් ශරීරයේ ඇතිවන මොනවා හරි දේවල් මෙනෙහි කරනවා රාග ආදී සිතුවිලි මෙනෙහි කරනවා දේශාදී සිතවිලි මෙනෙහි මේ අරමුණෙන් අරමුණට අරමුණෙන් අරමුණට හිත යොමු කර කර ධම්මලක් වාගේ එක දිගට වැළනො කැඩීම මේ අරමුණු මෙනෙහි කරනවා. එහෙම කරනකොට අරමුණු ඔස්සේම තියෙන හිතේ එකඟතාවය. ඒකට කියනවා වේදනසනා සමාධිය කියලා. ඒකත් බලවත් එකක් වෙනවා. අප්පිතාවේ චිත්තං නිච්චලං තපේති කියලා විස්තර කරලා තියෙනවා. ඒ සමාධියත් අර්පණා සමාධියට සමවැදුණාක් මෙන් හිත නිශ්චලව තබනවා. එතකොට උපචාර සමාධි, අර්පණා සමාධි, විදර්ශනා සමාධි කියන මේ තුනක් ගැන විස්තර කරනවා. අර සතර එල්දීපාද දක්වන තැන්වල ඡන්දයාදිපති කොට සමාධිය උපදවන. චිත්තයාදිපති කොට සමාධිය උපදවන. වේරියාදිපති කොට සමාධිය උපදවන. මේමංසාමාධිපති කොට සමාධිය උපදවන. එතනත් ඒ ධර්ම වලට අනුව සමාධියේ සතර ආකාරයකින් බෙදන්නට පුළුවන්. ඒ වගේ තව තියෙන සමාධියේ ප්‍රභේද හතරක් හාන භාගයේ සමාධි, තිති භාගයේ සමාධි, විශේෂ භාගයේ සමාධි, නිබ්බේධ භාගයේ සමාධි. ඒක අපේ දේශනාවේ විස්තර වෙනවා බටමස්ස ඥානස්ස ලාභින කාමසහගත සංඥා මානසිකානා සමදාචරන්ති හාන භාගිනේ පහයි. මේ ප්‍රථම ඥානය උපදවාගෙන ඒකට එළඹ වාසය කරනකොට කාමසහගත සංකල්පනා එනමනම් ඒක පිරිහීම මජනය කරන සමාධියක් වෙනවා. ආනභාගයේ සමාධිය කියන්නේ සදනු ධම්මතා සති සංකිට්ඨ චිති භාගිනේ පහින. මේ ප්‍රථම ඥාණයෙන් හොඳට හිත පිහිටා හිට. ඒක තමයි ප්‍රතිභාගිනේ සමාධිය කියන්නේ ප්‍රතිභාගයේ සමාධිය. ඒ වගේම අවිතක්ක සහගතා සංඥා මානසිකාරා සමුදාචරණ. විශේෂ භාගිනේ පඤ්ඤා. ප්‍රථම ධානයේට සමවදුනහම අවිතක්ක සහගත සංඥා මානසිකාරේ පහළ වෙනවා. අන්න ඒ වගේ එකට කියනවා විශේෂ භාගයේ සමාධිය. කියන්නේ තමන්ට තියෙන සමාධියට වැඩිය ඊළඟ සමාධියකට කටයුතු කරනවා. ප්‍රථම ඥානයේද සමවදුනාම නිබ්බිතා සහගතා සංඥා මනසිකාරා සමුදාචරಂತಿ විරාගූප සංනිතා නිබ්බේද භාගිනේ පඤ්ඤා. මේ ප්‍රථම ඥානයේද සමවදුනාම නිබ්බිදා සහගතා විරාග සහගත ඒවා පහළ වෙනවා. ඒ කියන්නේ විදර්ශනාවෙන් තමයි ඒවා පහළ වෙන්නේ. නිබ්බේද භාගිනේ කියන්නේ ලෝභ දේශ මෝහ කියන මේ අකුල මූලයන් බිඳ දැමීමට සමත් වූ සමාධිය කියන එක. මේ විදිහට සමාධියේ ප්‍රභේද දැන් කීපයක් ප්‍රකාශ කරන්නට යෙදුණා. ශීල පරිභාවිත සමාධි මහප්පලෝ හෝති මහානිසංස කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් මේ සමාධිය ගැන ඩිංගක් විස්තර කරන්නට යුතුය. ඊළඟට මේ සමාධිය වැඩිීමේ ආනිසංස තේරුම් ගන්නට ඕන. ඇතම් කෙනෙක් සමාධිය වඩනවා බඹලව ඉපදීමේ බලාපොරොත්තු. ඔය ප්‍රථම ධානය ආදී අර්පණා සමාධි උපදවා ගත්තාම ඒකෙන් පිරෙන්නේ නැතුව හිටියොත් එහෙම බඹලම ඉපදෙන්නට පුළුවන්. අතම් කෙනෙක් සමාධිය වඩනවා මේ බඹලම ඉපදීමේ අපේක්ෂා. ඒ තනත්තාගේ සමාධිය බ්‍රහ්ම ලෝකෝත්පත්ති ආනිසංසකට ගැන පමණයි. තව සමහර කෙනෙක් සමාධිය වඩනවා ඉරදි ප්‍රාතිහාර්ය දැක්වීමේ බලාපොරොත්තු. ඒ ආසින් ගමන් කරන්න, පොළොකින්දී යන්න, දිය මත පිට ගමන් කරන්න, එක්කෙනා සිය ගණන් වෙන්න ඔය විදිය තියෙනවා. ඒ ඉරදි උපදවා ගැනීමේ බලාපොරොත්තුෙන් සමාධිය වඩන ඒතනත්තාගේ සමාධිය ඉරදි ප්‍රාතිහාර්යය දැක්වීම ආනිසංසකටගෙන පවතිනවා. තවත් සමහර කෙනෙක් සමාධිය වඩනවා නිරෝධ සමාපත්තියට සමවැදීමේ අපේක්ෂා. අනාගාමි අරහත් කියන මේ ශ්‍රාමකයන්ට පුළුවන් නිරෝධ සමාපත්තියට සමවදින්න හැබැයි සමාධිය අවශ්‍යයි. පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන ධ්‍යාන හතරක් ආකාසානංචායතනාදී අරූප ධ්‍යාන හතරක් කියන මේ අටම අවශ්‍යයි. ඉතින් අතම් කෙනෙක් මේවා වඩනම නිරෝධ සමාපත්තියට සමවැදීමේ අපේක්ෂා. ඒතනත්තාගේ සමාධිය නිරෝධ සමාපත්තියට සමවැදීම ආනිසංසකටගෙන පවතී. තව සමහර කෙනෙක් සමාධිය වඩනවා මෙලෝ සැප විහරණය. මේ කරදරකාරී ලෝකයෙන් ඉවත් වෙලා තමන්ටම ආවේනික වුණ ශාන්ත ප්‍රණීත ඊතා මිහිරි මధుර ලෝකයකට පැමිණලා වාසය කරන. ඊ타මත්ම් ප්‍රණීත නිර්ාමිත සුවයෙන් වාසය කරන. මේ විදිහට මෙලොව සැප විහරණය සඳහා අතම් කෙනෙක් සමාධිය වඩන. ඒ තනත්තාගේ සමාධිය මෙලොව සැප විහරණය ආනිසංසකටගෙන පවතී. තව සමහර කෙනෙක් සමාධිය වඩනවා විදර්ශනාවට බැස ගැනීමේ අපේක්ෂා සමාධිය වඩලා සිතේ එකඟතාවයේ ඇති කරගෙන ඒ සමාධියේ පදනම් කොටගෙන විදර්ශනා භාවනා කිරීම ඒ තනත්තාගේ සමාධිය විදර්ශනා භාවනාවට බැස ගැනීම ආනිසංසකටගෙන පමණයි මේ විදිහට මේ ආනිසංස පහක් බලාපොරොත්තු වෙන එක එකය සමාධිය වඩන. දැන් බුදුරජාණන් වහන්සේ මෙහිදී වදාළේ ශීල පරිභාහිත සමාධි මහඵලෝ හෝති මහානිසංසෝ කියලා. ශීලයෙන් පරිභාවිතව සමාධිය මහත්ඵලයි මහානිසංසෝ ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා සමාධි පරිභාවිතා පඤ්ඤා මහප්පලා හෝති මහානිසංසා සමාධියෙන් පරිභාවිතෝ ප්‍රඥාව මහත්ඵලයි මහානිසංසයි පඤ්ඤා කියලා කියන්නේ පකට්ඨේන ඥානාතිති පඤ්ඤා ප්‍රකරසයෙන් දැනෙන අතිශයින් තේරුම් ගන්න. සාමාන්‍ය ජනයාට වැඩියෙන් යමක් පිළිබඳව අතිශයින් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ ප්‍රඥාව තියෙනකොට. ඒක තමයි ප්‍රඥාව මේ මේ විදියට අතිශයින් තේරුම් ගැනීම කියලා විස්තර කරන්නේ. ඒ ප්‍රඥාව මේ සමාධියෙන් පරිභාවිත වෙන්නට ඕනේ. ඒ සමාධියෙන් පරිභාවිත වුණාම මහත්ඵලයි මහානිසංසයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා. සමාධිය පිළිබඳව මෙන්න මේ විදර්ශනාව පිළිබඳවත් පරිච්ඡේද ගණන් දීර්ඝ විස්තර තියෙනවා. මේ සුළු වේලාවකදී ඒව කරන්න හැකියාවක් නැහැ. අපි ඊටාම සැපයෙන් ප්‍රඥාවේ ප්‍රභේද දෙකක් පමණක් සාකච්ඡාවට ගන්නවා. විදර්ශනා ප්‍රඥාව මාර්ග ප්‍රඥාව කියන මේ දෙක. මේ දේශනා පාඨයේ දිගටම අදහස් කරන්නේ මේ ලෞකික ධර්ම වලට වැඩියෙන් ලෝකෝත්තර ධර්ම. විදර්ශනා ප්‍රඥාව මාර්ග ප්‍රඥාව මොකද්ද විදර්ශනා ප්‍රඥාව කියන්නේ? අන් සමාධියක් උපදවාගත් යෝගාවචරයා ඒ සමාධියට සමවැදිලා නැගී සිටිනවා. නැගී සිටිනවා කියන්නේ නැගිටිනවා නෙමෙයි. ඒ සමාධිය අවසන් කරනවා. අපේතුම ප්‍රථම ධානයේට සමවැදිලා ඒක නැවැත්තුවා කියලා අදිෂ්ඨාන කළ කාල සීමාවට අනුව ඒ සමාධිය අවසන් වුණාම විතරක විචාර ප්‍රේතසක ඒකාග්‍රතාව කියන මේ අංග පහ හිතේ ඩිංග වෙලාම ගලා යන්නට පටන් ගන්නවා. එතකොට අන්න ඒවා අනිත්‍ය වශයෙන් සලකන්නට පුළුවන්. සලකලා මෙනෙහි කරන භාවනා කරන්නට පුළුවන්. ඒ විතරක ආදී අංග නාම ධර්ම ඒවා අසුරකට පවත්නාව මේ කය රූප ධර්ම කියලා නාම රූප වශයෙන් වෙන්කොට අවබෝධ කරගන්නට පුළුවන් මේ විදර්ශනාවට බහින එක පිළිවෙල. තව නොයෙක් ආකාර තියෙනවා. බොහෝ දෙනෙකුට ලෙහෙසි සමාධියට සමවැදිලා ඉඳලා ඒ සමාධිය නවත්තන. සමාධියේ සිත එක අරමුණක තියාගෙන ඉන්න එකයි කරන්නේ. ඒක නැවැත්තුවාම සිත මේ විවිධ අරමුණු වලට යන්න පටන් ගන්නවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධර්ම කියන මේම Tamanට දැනෙන්න ප්‍රකට වෙන්න පටන් ගන්නවා. එතකොට ඒවා ලෝහ බැඳලා මෙනෙහි කරන්න පුළුවන්. දැන් ශබ්දයක් ඇහුණා නම් ඒක අනිත්‍ය වශයෙන් සලකනවා. වේදනාවක් දැනුණා නම් ඒකත් මෙනෙහි කරනවා. සිත දිවුවා නම් ඒකත් මෙනෙහි කරනවා. ආශාවක් තරහක් ආවා නම් ඒකත් මෙනෙහි කරනවා. රූප දර්ශනයක් ආවා නම් ඒකත් මෙනෙහි කරනවා. මේ විදිහට ලැබෙන ලැබෙන අරමුණු වලට අවධානය යොමු කරමින් මෙනෙහි කරගෙන මේක ධම්මලක් වාගේ වැල නොකඩී එක දිගට මෙනෙහි කරනවා මෙහෙම මෙනෙහි කරගෙන යනකොට මේවා තියෙන වෙනස් වීම වැටෙනවා මේවා ඔක්කොම ඇති වෙනව නැති වෙනවා මේ රූප වේදනාදී අරමුණු ජීවිතයක් එක්ක ඇති වෙන නැති වෙන හේතුඵල ධර්ම පරම්පරාවක් කියලා තේරුම් ගන්නට පුළුවන්. අන්නේ දැනුමට කියනවා විදර්ශනා ප්‍රඥාව. ඒක ලෞකිකයි. විදර්ශනා භාවනා කිරීමෙන් ඒ විදර්ශනා ප්‍රඥාව උපදවා ගන්නට පුළුවන්කම ඇති වෙනවා. ඊළඟට මාර්ග ප්‍රඥාව මාර්ග ප්‍රඥාව කියන්නේ මාර්ග ඥානයකදී ඇති වෙන ප්‍රඥාව. දැන් විදර්ශනා ප්‍රඥාව මෝරන්න ඕන දියුණු වෙන්න. ඒ සප්ත විසුද්ධි පිළිවෙලේ හැටියට ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී තමයි හොඳට විදර්ශනාව සියුම් බවට සියුණු භාවයට පත් ඒකේ අවසාන ඥානය තමයි සංස්කාර උපේක්ෂා ඥානය. ඒකෙත් අන්තිම කෙලවර තමයි මුදුන් පැමිණි විදර්ශනාව. එතෙන්ට පැමුණුනහම මාර්ග ඥානයක් පහළ වීමට තරම් සද්ධාදී ඉන්ද්‍රියන් මේරීමටපත් වෙලා නම් මාර්ග ඥානයක් මාර්ග චිත්ත වේතියක් පහළ ඒ මාර්ග ඥානයේදී ඇතිවෙන ප්‍රඥාව තමයි මාර්ග ප්‍රඥාව කියන්නේ. ඒ මාර්ග ඥානයකදී ඇතිවෙන ප්‍රඥාව වැඩි වශයෙන් විහා විවහාර කරන්නේ සම්මියක් දෘෂ්ටි කියලා. ඒ ආර්ය මාර්ගයේ අංග අනුවල ගැලපෙන නිසා සම්මියක් දෘෂ්ටි කියලා විස්තර කරනවා. සම්මියක් දෘෂ්ටිය කියුවා ප්‍රඥාව කියවත් මේක අල්ප මාත්‍රයක වෙනසක් නෑ එකම ධර්මයක්. ත මාර්ග ඥානයකදී ප්‍රඥාවෙන් කරන කෘත්‍ය කරන්නේ සම්්‍යක් දෘෂ්ටියෙන් තමයි. මේ සම්්‍යක් දෘෂ්ටියෙන් කටයුතු ගණනාවක් කරනවා. කොට සම්මා අවිපරේතං පරිඤ්ඤාභි සමයාදි වශයෙන් දස්සනා චතුන්නම් සත්‍යානම් දස්සනම් කියලා විස්තර කරලා තියෙනවා. නිවැරදිව පරිඥාවි සමයාදි වශයෙන් චතුරාර්ය සත්‍ය දර්ශනය කරගන්නේ මේ මාර්ග ප්‍රඥාවෙන් තමයි සම්මයක් දුක්ඛ සත්‍ය පිරිසිඳ දැනගන්නට ඕන. ඒකට කියනවා පරිඥාදි සමය. සමදේ සත්‍ය ප්‍රහාණය කරන්නට. ඒකට කියනවා පහානාදි සමය. නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන්නට ඒකට සත්‍ය ක්‍රියාවි සමයේදී මාර්ග සත්‍යය වඩන්නට එකට කියනවා භාවනාභි සමය මේ විදිහට පරිඥාභි සමය පහනාභි සමය සත්‍ය ක්‍රියාභි සමය භාවනාභි සමය කියන මේ ආකාරයෙන් චතුරාර්ය සත්‍ය දර්ශනය කරගන්නේ ප්‍රඥාව ඒකම තමයි සම්‍යක් දෘෂ්ටිය කියලා කියන්නේ. එතකොට මේ සම්‍යක් දෘෂ්ටිය මෙතෙන්දී කෘත්‍ය තුනක් කරනවා. මනමද මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කරනවා. ඒ තමා සමගයදන සම්‍යක් දෘෂ්ටියත් එක්ක යෙදුනා වූ ධර්ම නිවැරදිව තේරුම් ගන්න අවබෝධ කරගන්න. නිවන අරමුණු කරගන්න. දැන් ඉර පායනකොට මොකද වෙන්නේ? අඳුර දුර වෙලා යනවා. ආලෝකයෙන් පැතිරෙන ඒ ආලෝකයෙන් පැතිරුණු ප්‍රදේශයේ තියෙන දේවල් අපට හොඳට දැర్శණය ඒ වගේ ඉර පායනකොට අඳුර දුර වෙන්න වගේ මේ සම්මයක් දෘෂ්ටියෙන් මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කරනවා අර ආලෝකයේ පැතිරුණු ප්‍රදේශය අපිට හොඳට ප්‍රකට වෙන්න දැర్శණය වෙන්න වගේ මේ සම්‍යක් දෘෂ්ටියත් එක්ක එකට යන ධර්ම තේරම නිවැරදිව හොඳට අවබෝධ කරගන්න. ආලෝකයේ පැතිරෙන්නමාගේ නිවන අරමුණ කරගන්න. මෙන්න මේක තමයි මේ මාර්ග ප්‍රඥාව. සම්‍යක් දෘෂ්ටිය කිව්වත් ඒකමයි මාර්ග ප්‍රඥාම කිව්වත් ඒකයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ මේ විදිහට සමාධි පරිභාවිකා පඤ්ඤා මහප්පලා හෝති මහානිසා සමාධියෙන් පරිභාවිතෝ ප්‍රඥාව මහත්ඵලයි මහානිසා එතකොට මේ කරුණ ගැන දැන් සැකයෙන් විස්තර කරන්නට යෙදුනා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා පඤ්ඤා පරිභාවිතං චිත්තං සම්මදේවාසවේහි විමුච්ඡති ප්‍රඥාවෙන් පරිභාවිතෝ සිත මනාකොට ආශ්‍රවයන්ගෙන් මිදෙනවා. සෙල්‍යති දං කාමාසවා භවාසවා අවිද්‍යා. මනෝදේව්වා කාමාශ්‍රව භවාශ්‍රව අවිද්‍යාශ්‍රව කියන මෙන්න මේ තුනයි. කොට ප්‍රඥාවෙන් පරිභාවිතෝ හිත මනාකොට ආශ්‍රවයන්ගෙන් මිදෙනවා මොනාශ්‍රවයන්ගෙන්ද කාමාශ්‍රව භවආශ්‍රව අවිද්‍යාශ්‍රව කියන මෙන්න මේ ආශ්‍රවයන්ගෙන් හිත මිදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ආශ්‍රව පිළිබඳවත් කාල වේලාවේ හැටියට ඩිංගක් තේරුම් ගන්නට ඕන. ආශ්‍රව කියනකොට මේ කුසල කුසලයන් දෙකම අදහස් කරනවා. රස්කන්නාසාදී ඉන්ද්‍රියයන්ගෙන් ගලාලනවා කියන තේරුමෙන් ආශ්‍රව නිරන්තරයෙන්ම කුසල කුසලයන් ගලාහැලෙනව නෙමෙයි ඉන්ද්‍රියන්ගේ ඒ ගලාහැලෙන නිසා ආශ්‍රව කියන. අර පොල් මල් වලින් කිතුල් මල් වලින් මේ දියර වැටෙන්න වගේ ගලා හැරෙනවා. ඊළඟට අපනිතා බඹදවතෙක් මේවා ගලා යනවා කියන අර්ථයෙන් ආශ්‍රව. බොහෝ කාලයක් මේ පල් වෙලා තියනවා කියන අර්ථය. අර ආයුර්වේදයේ ඖෂධ තියනවා පිප්පල්යාතවාදිය ඒවා පොළොවට දාන පල් කරලා හදනවා. ඒ වගේ බොහෝ කාලයක් පල් වෙලා තියෙනවා කියන තේරුම. අත දීර්ඝ කාලයක් පල් වෙලා තට්ටු පිට තට්ටු තට්ටු බැඳිලා තියෙනවා කියන තේරුමෙනුත් ආශ්‍රව කියනවා. මේවා ධන වශයෙන් ගත්තහම කෙලෙස් තමයි මේ ආශ්‍රව කියන්නේ. දැන් මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ කාමාශ්‍රව භවආශ්‍රව අවිජ්ජාශ්‍රව කියලා ආශ්‍රව තුනක් දේශනා. තවත් බොහෝ තැන්වල කාම භව දිට්ඨි අවිජ්ජා කියලා හතරක් දේශනා කරනවා. ඒ හතර දේශනා කරපු එකේ දිඨාශ්‍රව කියන එකක් මේ ආශ්‍රව තුනට ඇතුළත්. කාමාශ්‍රව කියලා කියන්නේ කාමයන් පිළිබඳව තිබෙනා වූ ආශාව කැමැත්ත. දැන් අපි මේ වාසය කරන්නේ කාම ලෝකේ. ඥාන මාර්ගඵල නිවන් අරුණාම මේ ලෝකේ තියෙනවා සේරම කාමවත්. ඒවට කියනවා වස්තුකාම කියලා. ඒ වස්තුකාමයන් පිළිබඳව තිබෙනා වූ ආශාව ඒවට ගැතිවීම බැඳීම තමයි මේ කාම කියලා කියන්නේ. කට කියනවා කෙලේශකාමී. අර වස්තුකාම කියන්නේ අපිට කවදාවත් නැති කරන්න ප්‍රහාණය කරන්න. වස්තුකාම පරිඤ්ඤයයි. එය හොඳට තේරුම් ගන්නට ප්‍රහාණය කරන්න. කෙලේශකාම පහතම්බෝ මේ කෙලේශකාමී තමයි ප්‍රහාණය කරන්න. එතකොට කාමාශ්‍රව කියන්නේ අර වස්තුකාමයන් පිළිබඳව කාම වස්තු පිළිබඳව තිබෙන ආශාව බැඳීම කැමැත්ත ඔක තමයි කාමාශ්‍රවය කියලා කියන්නේ. ඊළඟට දෙවෙනි එක භවආශ්‍රවය කියන්නේ. මේ භවය පිළිබඳව තිබෙනා වූ බැඳීම පංච උපාදානස්කන්ධය කියන මේ ජීවිතය පිළිබඳව කාම රූප අරූප කියන මේ ලෝකස්ත්‍රය පිළිබඳව තිබෙන ඇලීම බැඳීම තමයි භවආශ්‍රවය. මේ භවආශ්‍රවය තියෙන නිසා තමයි මරණයට බය වෙන්නේ. මේක හැම සතෙකුටම තියෙන. දැන් නිරයේ දුක් විඳින නිරි සත්‍ය පවා මරණයට බයයි. මොකද මේ භවයෙන් නික්මෙන්න වෙයි. දැන් මිනිස්සුත් එහෙම. අනිත් හැම සතෙකුමත් එහෙම. මරණයට බයයි. ඒ මරණයට බය වෙන්නේ මොකද? මේ භවය පිළිබඳව තිබෙනා වූ ආශාව ලැජිකම බැඳීම. ඒකට තමයි භවාශ්‍රවය කියලා කියන්නේ. තුන්වෙනි එක අවිජ්ජාශ්‍රවය කියලා. මේ අවිජ්ජා කියන එක නම් තේරුම් කරලා දෙන්න බොහෝ වෙලාවක් වමනා කරනම ඉතින් බොහෝ තැන්වල තියෙන දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං කියලා මේ අවිද්‍යාව. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව තිබෙන අඥානය නොදැරීම තේරුමක් නැතිකම තමයි මේ අවිද්‍යාව කියලා කියන්නේ. ඒ ගැන තේරුමක් නැතිකම නිසා දැන් දිව්‍ය මනුෂ්‍ය වශයෙන් පංච උපාදානස්කන්ධ ලබා දෙන සංස්කාරයන් එකතු කරගන්න. බ්‍රහ්ම ලෝකවල තියෙන මේ විපරිණාම දුක් වෙන දන්න නිසා ඒව ලබා දෙන කුසල කර්මයන් උපදවනවා. පංචකාමයේ පිළිබඳව තිබෙන මේ බැඳීම ඒක වින්දනේ පස්සේ ගිහිල්ලා ඊටම් පස්මෝ දස කුසං සිද්ධ කරනවා. මේ විදිහට මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අඥානයි නිසා තමයි මේවා සිද්ධ කරන්නේ. ඒ නිසා අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව අඥානය කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒකට දැන් ආශ්‍රව තුනයි. පඤ්ඤා පරිභාවිතං දිත්තං සම්මදේව ආසවෙහි විමුක්්‍යති කියලා වදාළා. ප්‍රඥාවෙන් වඩන හිත මනාවට ආශ්‍රාංගයෙන් මිදෙනවා. ඒ අනුව අනාගාමි මගෙන් කාමාශ්‍රය මිදෙල යනවා ඒක ප්‍රහාණය වෙලා යනවා රහත් මාර්ගයෙන් භවආශ්‍රයයි අවිජ්ජාශ්‍රයයි දෙක ප්‍රහාණය වෙලා මේ විදිහටයි ප්‍රහාණය වෙන්නේ දැන් ඉතින් මේ ධර්ම දේශනා පිළිබඳව කාලය අවසන් වේගෙන යන්නේ මේ බුදුරජාණන් වහන්සේ හය වාරයක් දේශනා කළ ඊටා වටින දේශනාවක් වලේ ඒ වගේම භාවනාවට අදාළ වන කරුණු ටිකක් කියාදුවා හැමදෙනා මේවා හිතට අරගෙන තව තවත් භාවනා ගුණ වැඩි දියුණු කරගෙන තමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරගෙන කාන්ත උත්තම අමා මහ නිවන් දකින්නට වීර්යය වඩන්නට ඕන ප්‍රාර්ථනා කරගන්න.